ධර්මානුශාසනාව. අද ධර්මානුශාසනාව පවත්වන දේශකයන් වහන්සේ මහව කොණ්ඩව ගල්ලෑ විහෙර පුරාණ ආරණ්‍ය සේනාසනේ සහ ඈත්වැව එරියාව දිමුල්කිරි ආරණ්‍ය සේනාසනේ යන උභය ආරණ්‍ය සේනාසනාධිපති විනයාචාර්ය පූජ්‍යපාද උරුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ ධර්මශ්‍රවණයට පෙර අපද පන්සිල් සමාපන් වීම සඳහා নমස්කාරය කියමු. ආශ්‍රය ස්වාමීන් වහන්සේ.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 මේ ලෝකේ කවදාකවත් සිද්ධ වෙන දෙයක් නෙවෙයි. මේ විදිහට කියපු පමණින් පින්වත්නි ඒ කියන කාරණාව මෙහෙමයි කියලා අපි පිළිගත යුතු නැහැ. ඒක බුද්ධ අවවාදය. බුද්ධ අවවාදය මොකක්ද? කවුරුන් හෝ කියන පමණින් යමක් පිළි නොගැනීම යමක් පිළිගන්නේ නැහැ. ඒක අදහන්නේ නැහැ, පිළිගන්නේ නැහැ කියන්නේ අදහන්නේ නැහැ කියන එකයි. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා අත්තනාව ඥානෙයාත තමන් තුලින් දැක ගන්න තමන් තුලින් තේරුම් ගන්න. ඇයි කවදා හරි සියලු කෙලෙස් නැති වෙන්නේ තමන්ගේ හිතේ. තමන් අවබෝධ කරගත්තොත් තමන්ගේ මේ හිත අවබෝධ කරගත්තොත් ලෝකයම අවබෝධ කරගත්තා මේ බඹයක් විතර වෙච්ච ශරීරය අවබෝධ කර ගැනීම ලෝකයම අවබෝධ කර ගැනීමයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා. ඉතින් ඒකින්ද අපි මේ මොහොතේ ධම්මා අධිෂ්ඨානයක් ගන්න ඕන අපි ධර්ම ශ්‍රවණය කළ යුත්තේ තමන්ව අවබෝධ කර ගැනීම සඳහා. අන් අය අවබෝධ කර ගැනීම දෙවනුව. ඉති අජ්ජත්තං වා කායේ කායානුපස්සී විහෙරති බහිද්ධා වා කායේ කායානුපස්සී විහෙරති. තමන්ව අවබෝධ කර ගන්නකොට පින්නන්නේ තමන්ගේ ඇත්ත తත්වය මොකක්ද කියලා තමන්ගේ මේ රූපකයේ නාමකයේ ඇත්ත తත්වය මොකද්ද කියලා තේරුම් ගන්නකොට අනිත් අය ගැන තේරෙන්න පටන් ගන්නවා. මේ දෙපාර්ශ්වය තේරුණාම තමයි සමුදය ධම්මානුපස්සීවා වාය ධම්මානුපස්සීවා ආදි වශයෙන් නාම රූපයන්හි තියෙන ඇතිවීම නැතිවීම ප්‍රමාණය තේරුම් ගන්න පුළුවන්කමක් ඇති වෙන්නේ. එහෙම තේරුම් ගන්නකොට තමයි මේකේ සත්‍යයේ පුද්ගලයෙක් කියලා ලෝභයෙන්, දේශයෙන්, මෝහයෙන් අදහස් තමන්ගේ හිත තුළ තේරුම් ගත්ත හිත තුළ ලෝභ, දේශ, මෝහ අදහස් ඇති කරගන්නේ නැහැ නෙවෙයි, ඇති වෙන්නේ නැහැ. හරියට මේ ලෝකයේ තියෙන ඇත්ත తත්වය තේරුණාම ඇති වෙන්නේ නැහැ. ඇති වෙන්නේ නැහැ කියන එක තේරුම් ගන්න මෙන්න මෙහෙම පුංචි උදාහරණයක් කතා කරොත් යම් කිසි කෙනෙක් ලොකු කඹයක් දැකලා සර්පයෙක් කියලා රැවටිලා ඉන්නවා. සර්පයෙක් කියලා රැවටිලා ඉන්නකන් සර්පයා පිළිබඳ බය, තැතිගැන්ම ඒ තාත්තාට තියෙනවා. කොයි වෙලාවෙ හරි මේ සර්පයාය කියලා හිතාගෙන තිබුණ ඒ වස්තුව හොඳට පිරික්සනකොට ඒ තැනත්තාට හෝ තැනැත්තියට තේරෙනවා මේ සර්පයෙක් නෙවෙයි මේ කඹයක් කියලා. ඊට පස්සේ පින්නත් මේ බලෙන්වත්වත් අර කඹේ පිළිබඳ බයක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ එයාට තියෙන්නේ සැහැල්ලුවක් විතරක් නෙවෙයි එයාට පුංචි සිනහ පහළ වීමක් පවා තියෙනවා. මොකද්ද අයියෝ මම බය වෙලා හිටියේ සර්පයෙක් කියලා මෙච්චර බය හිටියේ අපරාධේ. බය වෙලා හිටියේ කඹයකටනේ කියලා. ඒ වගේම තමයි ඒ වගේම තමයි කඹයකට තමයි බය වෙලා හිටියේ කියලා විතරක් නෙවෙයි තවත් බය වෙලා ඉන්න අය දකිනකොට අපරාධ මේ අය බයෙන් ඉන්නේ කියලා කරුණාවක් වගේම බයෙන් මුසපත් වෙලා ඉන්න අය දැක්කහම සිනා පහළ වීමකුත් තියෙනවා. ඉතින් ඒකින්ද අපි කවුරුත් අපිට තේරුම් ගන්න බැරි මේ ලෝකයේ තියෙන ඇත්ත తත්වය තේරුම් ගන්න බැරුව වාසය කරනකොට කල්පනා කරන්න ඕනේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අපි ඊටාම චිත්ත පීඩාවෙන් වාසය කරන දේවල් පිළිබඳ කොයි විදිහේ දැනීමකින් ඉඳද්ද කියලා. මේ ලෝකයේ තියෙන ශුන්‍ය බව, ආත්ම වශයෙන් ශුන්‍ය බව. දැක්ක ඒ උතුමන් වහන්සේලාට මේ ලෝකයේ පිළිබඳ ලෝභ දේශ මොහ ඇති වෙන්නේ නැති හිතක් පහළ වුණා. ඇති වෙන්නේ නැති ස්වභාවයක් ඒ චිත්තසංතානවල මානසිකාරවල පහළ වුණා. ඒ මොකද කඹය කඹේ විදිහට තේරුම් ගත්ත හින්දා. කඹය සර්පයාය කියාගෙන ඉන්න ඇත්තෝ අපරාධේ හුඟා චිත්ත පීඩාවෙන් වාසය කරනවා. මෙන්න මෙතෙන්ට තමන්ගේ හිත සකස් කරගන්න එක නැවත කෙලෙස් ඇති වෙන්නේ නැති වෙන තත්ත්වෙට තමන්ගේ හිත සකස් කරගන්න එක පහසු කාරණාවක් නෙවෙයි. නමුත් නිවැරදි පිළිවෙතකට යොමුනොත් ඒ තැනට ක්‍රමානුකූලව හිත නැගෙන බව, ඒ තැනට හිතපත් වෙන බව තමන්ගේ මානසිකාරයේ අවශ්‍ය කරන කඩවීම දක්වා ළඟා වෙන බව බුදුරජාන් වහන්සේ දේශනා කරපු ධර්මයේහි ඉතා පැහැදිලිව පේන්න තියෙනවා පින්වත්නි මේ ධර්මයේහි තියෙන වටිනාම කාරණාව චතුරාර්ය සත්‍ය ධර්මය කියලා කියන මේ උතුම් ධර්මයේහි තියෙන හතරවෙනි ආර්ය සත්‍ය තමයි මාර්ග සත්‍ය කියලා කියන්නේ. යම් කිසි ධර්මයක මාර්ග සත්‍ය කියලා යමක් තියෙනවා කියන එකේම තේරුම පින්නත්නේ මාර්ගයක් තියෙනවා කියන එකයි. ඉබේ වෙන දෙයක් නෙවෙයි හේතුඵල ධම දේශනා කරලා තියෙන මේ ක්‍රමවේදය තුළ මාර්ගයක් තියෙනවා. එහෙනම් තමන්ගේ හිත මේ ලෝකේ ඇත්ත අරමුණු කරන ගානට එන්න මාර්ගයක් තියෙනවා. මාර්ගයක් තියෙනවා කියන එක අපිට හැම වෙලේම මතක තියෙන්න ඕන. ක්‍රමයක් තියෙනවා. ඒ ක්‍රමයක් තියෙනවා නම් ඒ ක්‍රමේ භාවිතා කරන්න ඕන. මාර්ගය කියන්නේ භාවිතා කළ යුතුයි. එතකොට භාවිතා නොකර කවදාකවත් එතෙන්ට එන්නේ නැහැ. අපි දන්නවා මේ මාර්ගය අංග 8කට බෙදලා තියෙනවා. එක හිතක කොයි මොහොතක හරි මේ ලෝකයේ ඇත්ත తත්වය අවබෝධ කරගන්න භාවිතා කරන්න භාවිතා කෙරෙන හිත නැත්තම් තමන්ගේ මානසිකාරය හේතුවෙන් යහපත් මානසිකාරය යෝනිසෝ මානසිකාරය හේතුවෙන් උපදින හිත පින්වත්නි කවදා හරි ලෝකය අවබෝධ කරගන්න සර්පයා සර්පයා විදිහට සර්ප කඹේ සර්පයා විදිහට නැතුව කඹේ විදිහට දකින්න අවශ්‍ය කරන හිතක් ඔය තමන්ගේ මානසිකාරයෙන්ම තමන්ගේ సంతාණයෙන් ඉපදිලා එන්න ඕනේ. ඒක උපදින්න ඕනේ එකක්. ඒක මතුවෙන්න ඕනේ එකක්. එවැනි එවැනි හිතක් ඒ අවබෝධ කරගන්න හිත කොටස් 8කට බෙදලා තියෙනවා පින්නන්නේ. අවබෝධ කරගන්න කවදා හරි කෙනෙකුට මේ ලෝකය අවබෝධ වෙන තමන් තුළින්ම නැගෙන හිත කොටස් 8කට බෙදලා ඒ හිතේ සමන්නාගත වෙන අංග වශයෙන් ආර්ය අෂ්ටාංගික අටකට බෙදිච්ච මාර්ගයක්. එතකොට ඒ අංග අට තමයි වර්ධනය කරගත යුතු තියෙන්නේ. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත ආදී වශයෙන් මේ අත දන්න ආර්ය අෂ්ටාංගික මාර්ගය. ඉතින් මේ මේ මාර්ගය භාවිතා කරනකොට මේ මාර්ගයේ තියෙන එක කාරණාවක් තමයි සිහිය කියලා කියන්නේ. ඒකට සිහිය නැතුව කවදාකවත් සම්මා සති කියලා තියෙන්නේ කායानुපස්සනා වේදනානුපස්සනා, චිත්තානුපස්සනා, ධම්මානුපස්සනා කියන හතර. මෙන්න මේ හතර කෙරෙහි තමයි පින්නන්නේ අපි රැවටිලා තියෙන්නේ. සදා අපි මේ කොයි ආකාරයටද අපේ චිත්තසංතානය සකස් කර ගැනීම අරඹිය යුත්තේ ඒ අරඹගත් කෙනෙක් තුළ තිබිය යුතු ලක්ෂණ මොකක්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මූලධර්මය මොකක්ද කියලා කෙටියෙන් නැවත වාරයක් පැහැදිලි කරගන්නයි උත්සාහ කරන්නේ. මේ කරුණු මින් පෙර ආතුවද පින්වත්නි අපි කොයිතරම් මතක් කරලා තිබුණත් නැවත නැවත මතක් කිරීම බොහොම වටිනවා කියලා හිතෙනවා. ඒකෙන්දයි නැවත නැවත මේ කාරණා නැවත නැවත මතක් කරන්නේ. අපි මාතෘකා කරගන්න යෙදුන ගාථා ධර්මය තමයි අත්තිකායෝතිවා පනස්ස සතිපච්චිපට්ඨිතා හෝති කියලා තියෙන සතිපට්ඨාන සූත්‍රයේ තියෙන හැම කමඨහනකදීම අවසානයේ යෙදලා තියෙන ගාථා කීපෙහි තියෙන අත්තිකායෝතිවා අත්තිවේදනාතිවා අත්ති චිත්තේති වාත්ති ධම්මේති වා ආදි වශයෙන් තියෙන කමඨහන් 21ක් වේලියේ 21 සඳහන් කරලා තියෙන ගාථා රත්නයක් තමයි මේ මාතෘකා කරගන්න යෙදුනේ. පින්නත් මේ මෙහි තේරුම අපි හරියට තේරුම් ගත්තොත් මේ තියෙන ක්‍රමවේදය මූල ධර්මය නියමය හරියට තේරුම් ගත්තොත් මේ තින්නේ හිත හිතේ තියෙන නියමයක්. අන්නේ නියමය තේරුම් ගත්තොත් ධර්මය අවබෝධය කියන්නේ මොකක්ද කියලා හොඳට තේරුම් ගන්න පුළුවන් වෙනවා. මේ නියමය තේරුම් ගන්න මේක ක්‍රමයක්. අපි දන්නවනේ. පැලයක් යම් තැනක පැලවෙන්න දැම්මොත් ඒකට අවශ්‍ය කරන වතුර පුහුර ආදිය දැම්මොත් යම් බීජයක් දැම්මොත් ඉතින් ඒක පැලවෙනවා. ඒක නියමයක්. ඒක කවුරුවක්වත් බලාගෙන ඉඳලා කරන එක නෙවෙයි. අන්න ඒ වගේ මේ හිතෙත් වෙනත් නේ අවශ්‍ය දේවල් ඒක රාශී වුණොත් එහෙම ඒ Tamanට අවශ්‍ය කරන හිත් පහළ වෙනවා. ඒ සඳහා ඉන් පෙර ආතුව කරලා තියෙන කරන්න ඕන කාරණාවක් තියෙනවා. කෙටින් කියනවා ඉන් පෙර ආතුව හිතන්න ඕන කාරණාවක් තියෙනවා. අවබෝධ කරගන්න ඕන කාරණාවක් තියෙනවා. ඒ දේවල් Tamanගේ පැත්තෙන් සම්පූර්ණ කරගන්නකොට මාර්ග හිතක් Tamanගේ පැත්තෙන් උපදිනවා. අංග 8ම සමන්නාගත වෙච්ච මාර්ග හිතක් උපදිනවා. ඒතර මාර්ග හිතක් උපදින කල යුත්තක් තියෙනවා. ඒ කල යුත්ත කෙරෙන විදිහ මේ උතුම් ගාථා රත්නය තුල ඊටාම පැහැදිලිව සඳහන් වෙලා තියෙනවා. පින්වත්නි ධර්මය අවබෝධය කියලා කියන්නේ Tamanට කොච්චර ධර්මය අවබෝධ වෙලා තියෙනවද? Tamanට කොච්චරනම් මේ ධර්මය තුල Taman කොච්චර හැසිරීලා තියෙනවද බහුලීකృత කරලා තියෙනවද කියලා Tamanගේ පැත්තෙන්ම හැම මොහොතකම විනිශ්චය කරගන්න පුළුවන්කමක් තියෙනවා. මේ සඳහා අපිට පුංචි උදාහරණයක් කතා කරන්න පුළුවන්කම තියෙනවා. පින්නත් මේ එක කමටහනක් අරගත්තොත් කායානුපස්සනාවේ තියෙන උද්දං පාදතලා දෝකේස මත්තකා තතපරියන්තම් පූරං නානා ප්‍රකාරස අසුචිනෝ පච්චවෙක්කති දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පාදතලයෙන් උඩ කේස මත්තකයෙන් යට නානා ප්‍රකාර අසුචි වලින් පිරීලා තියෙනවාය කියලා පිරික්සන්න කියලා දැන් කේසාලෝ මානකා දන්තා තචෝ මන්සං නහාරු අට්ටි අට්ටි මිජ්ජං වක්කං හදයන් යකනම් පිහකං කිලෝමකම් පප්පාසං මේ විදිහට ඉතින් මේ යෝගියෙක් මොකද කරන්නේ මේ කෙස් ලොම් නියදත් සම්මස්නහරයට ඇට මිදුළු ආදිය පිළිකුල්ය වර්ණ වශයෙන් හැඩ වශයෙන් ගන්ධ වශයෙන් පිහිටි තන වශයෙන් හැදිලා තියෙන දේවල් වශයෙන් පිළිකුල්ය පිළිකුල්ය කියලා මෙනෙහි කරනවා නුවණැති ශ්‍රාවකයෙක් පින්නන්නේ කල්පනා කරන්න ඕන හැම වෙලෙම ඇයි මම මේක කරන්නේ යමක් කරනකොට ඇයි මම මේක කරන්නේ කියලා. දැන් මෙතන විසඳාගත යුතු අවධානය යොමු කළ යුතු ප්‍රශ්නයක් තියෙනවා. ධර්ම ශ්‍රවණය කරන ඇත්තෝම කල්පනා කරලා බලන්න කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී මේ ශරීරයේ තියෙන හැම අංගයක්ම හැම කොටසක්ම පිළිකුල් වස්තුන් දුගඳ වස්තුන් මේවා දුගඳයි මේවා පිළිකුල් දේවලින් හැදිලා තියෙන්නේ. ලේ පිළිකුලයි, මස් පිළිකුලයි, කටු පිළිකුලයි, සෙම, කෙල පිළිකුලයි. කෙස්, ලොම්, නිය, දත් මේවා පිළිකුලයි. මේවා දුගඳයි. ඉතින් අපිට මේ පින්වත් ඇත්තන්ගේ අවධානය යොමු කරන්න අපිට අහන්න ඕන ප්‍රශ්නේ තමයි මේක දන්නේ නැද්ද අපි? කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇට ඇට මිදුළු ආදී පිළිකුලයි කියලා අපි දන්නේ නැද්ද? එහෙම අහපම ඕන කෙනෙක් ඇවිල්ලා අපි දන්නවා. ඕකේ දැනගන්න දෙයක් නැහැ. මේකේ දැනගන්න දෙයක් නැහැ. ඇයි අපි මේක දන්නවා? නොදන්න දෙයක් නෙවෙයි. නොදන්න දෙයක් නෙවෙයි අපි මේක දන්නවා කියලා හැමෝම කියනවා. ඒකට ඇයි මේක නැවත නැවත මෙනෙහි කිරීම කරන්න කියන්නේ බුදුරජාණන් වහන්සේ? තව උදාහරණයක්. මරණ සතිය වඩන්න මරණ සතිය වඩන්න කියලා කියනවා. එතකොට මැරෙනවා කියලා නොදන්නේ පුංචි පුංචි නොදරුවෝ සමහර විට මැරෙනවා කියලා දන්නේ නැහැ. තිරසංගත සත්වය ආදී දන්නේ නැහැ. නමුත් අපේ ජීවිත ගත්තොත් පින්නන්නේ වැඩි හිටිය අය විශේෂයෙන් ධර්මය පිළිබඳ දන්න අය විතරක් නෙවෙයි සාමාන්‍ය නුවණක් තියෙන ඕනෑ කෙනෙක් අපි කවදා හරි මැරෙනවා කියලා දන්නවා. එතකොට මොකක්ද මේ ඇයි මේ මැරෙනවා කියන එක දැනගෙන නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරන්න කියන්නේ ඇයි? මොකක්ද මේක තේරුම කියලා අපි තේරුම් ගන්න ඕනේ. පින්වත්නි අපි දන්න දේවල් බොහෝමයි. තමන් ළඟ තියෙන දැනුම නිවැරදිව භාවිතා කරොත් ඒ තැනත්තාට පුළුවන්කම තියෙනවා විශාල කාර්යයක් ඉෂ්ට සිද්ධ කරගන්න තමන්ට යහපතක් වෙන විදිහට. හුඟක් වෙලාවට බෞද්ධ ඇත්තෝ තමන් දන්න දේ කතා කරන්න දන්නවා දේශනා කරන්නත් දන්නවා මේ දේශනාවේදී මම මේ මතක් කරන්නේ මේක මගේ කාරණාවක් නෙවෙයි උතුම් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය තමයි අපි මේ එකතු වෙලා සාකච්ඡා කරන්නේ. එතකොට දේශනා කරන මටත් මේ කියන ධර්මය පොදුයි. මේ දේශනා කරන දේ පිළිබඳව මමත් අවශ්‍ය කරන කාරණාව सिद्ध කරගෙන නැත්තම් දේශනා කරන්නත් මටත් පුළුවන්. ඒ කියන්නේ දන්න දෙන්න කියන්නේ දන්නවා. අහගෙන ඉන්න අයත් හොඳට අහගෙන ඉන්නේ. අහගෙන තමයි ඒක දැනගන්නවා. ඊට පස්සේ එකතු වෙලා අපිට පුළුවන්කමක් තියෙනවා සාකච්ඡා කරන්න. තර්ක කරන්නත් පුළුවන්කම තියෙනවා. එකිනෙකා පරයා යන තරමටම තර්ක කරගන්නත් පුළුවන්කමක් තියෙනවා. නොයේකුත් කරුණු ගෙනහැර පාන්නත් පුළුවන්කමක් තියෙනවා. අහවල් අහවල් තැන තියෙනවා අය අහවල් අහවල් අයගෙන් මම අසා දැනගත්ත අය මේ මේ ආකාරයට මේ මේ ආකාරයට මේ මේ තැන්වල මේ මේ විදිහට මේ මේ විදිහට තියෙනවා කියලා තර්කයට ගලප ගන්න පුළුවන්කම තියෙනවා. බොහෝ බහුසෘතභාවයක් තියෙන නැත්තන්ට එහෙම කරන්න පුළුවන්. ඉතින් ඒ හැම එකක්ම නෙවෙයි ඒ හැම එකක්ම අපිට අවශ්‍ය වුණත් නිවන් දකින්න ඉන්න එහාට ගිය තව කාරණාවක් ඕනේ හැපින්නත් නේ. මොකක්ද මේ කාරණාව? දන්න දේ පිළිබඳ වූ සිහිය. දන්න දේ පිළිබඳ වූ සිහිය. මරණය ගැන මං කිව්වා වැඩිහිටි අය නොදන්න කෙනෙක් නැහැ කියලා. කෙස්ලොම් නියදත් සම්මස්නහරයට ඇට මිදුළු ආදී පිළිබඳ ඒවා පිළිකුලයි කියලා අපි හොඳට දන්නවා. දන්න දේ පිළිබඳ සිහිය නැතිකමයි පින්වත්නි වැඩිපුරම තියෙන විශාලම ගැටලුව. රූමත් කියලා Tamanට කෙනෙක්ව පේන වෙලාවක් තියෙනවා නම් මේ මනුෂ්‍ය ශරීරයක් රූමත් ශරීරයක් සුවයි සුන්දරයි මధుරයි ප්‍රියයි කියලා යම්කිසි ශරීරයක් පිළිබඳ අරමුණු වෙන වේලාව ගත්තොත් අරමුණු වෙන මොහොත ගත්තොත් කෙනෙකුට ඒ වෙලාවේ පිළිකුලයි කියන හැඟීම තියෙනවද නැහැ එතකොට සිහිය සිහිය නැහැ ඒ වෙලාවට සිහිය නැහැ ලෝභයෙන් යමකට බැඳෙනකොට පින්නත් නී Taman දන්න දේ අමතක වෙලා වෙලාවේ ඒ වගේම තමයි හොඳටම කේන්ති ගිය වෙලාවක අපි හිතමු කෙනෙක් හිතාගෙන මම පරස වචන කවදාකවත් කියන්නේ නැහැ කියලා එතකොට එයාට පරස වචන කියන්න තියෙනවා සිහියෙන් ඉන්න වෙනවද නැද්ද? පරස වචන කීම බොහොම නරක දෙයක්, අපායයන්ට වෙන දෙයක්. එහෙනම් සිහියෙන් ඉන්න ඕනේ. දැන් පරස වචන කියන්නේ කියලා හිතාගෙන හිතට තරහ ගියම මොකද වෙන්නේ? කියනවා නෙවෙයි, කිය වෙන්නේ අකුසලයේ ස්වභාවයක් තියෙනවා සිහිය නැති කරන කියලා. සිහිය නැති කරන. පින්වත්නි, සංසාරගත වැරද්දෙන්ද සංසාරගතව පුරුදු පුහුණු කරපු දේවල් හින්දා අතීතයේ ඇති කරගත්ත සිතුවිලි හින්දා වැරදි සිතුවිලි හින්දා ඒවා හේතු වෙලා ඒවා ප්‍රත්‍ය වෙලා මොකද වෙන්නේ අපේ චිත්තසංතාන වලින් ලෝභ, දේශ, මෝහ මූලික ප්‍රබල සිතුවිලි නැගෙනවා විඩෙන් විඩේ විඩෙන් විඩේ ඇහැ කන නාසය දිව ශරීරයෙන් නොයෙකුත් මේ හිත නොයෙකුත් අරමුණු ගන්නකොට ඒ වගේම හිතේ ධර්මතාවයන් නැති වෙනකොට මේවත් එක්ක ඇති වෙන මේ අකුසල වේගය තමන්ගේ හිතට දැනෙන ඇත්ත සම්පූර්ණේ වහලා දානවා. ඇත්ත වැහෙනවා, සිහිය නැති වෙනවා. එතකොට ඉස්සෙල්ලාම කරන්න ඕන මොකක්ද? අපි ක්‍රමානුකූලව පින්නන්නේ තමන් දන්න දේ පිළිබඳ සිහිය උපදවා ගන්න ඕනේ. දන්න දේ පිළිබඳ සිහිය නැති වෙන්නේ නැති විදිහට උපදවා ගන්න ඕනේ. දැන් මරණය කියන එක ඕන කෙනෙක් දන්නවා. මරණය කියන එක ඕන කෙනෙක් දැනගත්තට මම මතක් කරා ඒක මතක් වෙන්නේ නැහැ කියලා. අන්න ඒක හැම වෙලේම තමන්ගේ හිතෙන් මතක් වෙන ගානට වර්ධනය කරගන්න ඕන අන්නේ සිහිය. ඒ සඳහායි මෙනෙහි කිරීම. මරණ අනුස්සතිය මරණය නැවත නැවත සිහි කිරීම. මරණය නැවත නැවත සිහි කරපු ඇත්තන්ට මරණය මතක් වෙන වාර ගාන වැඩි වෙනවා පින්වත්නි. දිනකට. මතක් වෙන වාර ගාන වැඩි වෙනකොට ඒ ඇත්තට 100ක් උපදිනවා. දැන් මරණය මෙනෙහි කරන්න තියා හිතාගෙන ඉන්නවා මාව නම් දැම්ම මැරෙන්නේ නැහැ. තව අවුරුදු 50ක් විතර ඉඳී. මොන මරණය මෙනෙහි කරන්න පටන් ගත්තාම ටික ටික ටික ටික තමන්ගේ සහ අන් අයගේ වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙන ආකාරයට නවසීවතික ආදිය ඒ ඒ ඒ කමඨහන් භාවිතා කරමින් මරණය මෙනෙහි කරන්න යන කෙනාට ටික දවසකින්ම අවුරුදු 50ක් පැත්තක තිබ්බාවේ අවුරුදු 10කින්වත් මම මැරිලා යයි කියලා අදහස් පහළ වෙන්න ගන්නවා. තවත් මේ මරණය හොඳට මෙනෙහි කරන කෙනාට අවුරුද්දකින් මැරෙයි. අවුරුද්දකින් වුණත් මම මැරෙන්න පුළුවන් කියලා. තවත් මෙනෙහි කරන කෙනාට මාස 6ක් විතරවත් ජීවත් වෙයිද දන්නේ නැහැ. මාස 3ක්වත්, 2ක්වත්, 1ක්වත්, සතියක්වත්. ඔය විදිහට පින්නත් නී අඩු වෙලා ඊළඟ පැයවත් මං ජීවත් වෙයිද දන්නේ නැහැ. මේ වගේ මට විශ්වාස තියන්න බැරි මට අයිතියක් නැති මං කියන විදිහට කටයුතු කරන්නේ නැති මට අදාළ නැති මේ වගේ ශරීරයක් ඇපේට තියාගෙන ලැබිලා තියෙන මේ වගේ ශරීරයක් ඇටේට තියාගෙන මේ වගේ ශරීරයක් ගැන විශ්වාස තියාගෙන මං කොහොමද ඊළඟ මොහොතේ හුස්ම ගන්නේද කියලා කියන්නේ. මොකද හුස්ම ගන්න එක මං කරන වැඩ නෙවෙයි. ඒක ශාරීරික සිද්ධ වෙන ක්‍රියාවලියක්. ඊළඟ මොහොතේ මේ හදවත ලබ් ඩබ් ලබ් ඩබ් ගාලා ගැහෙයිද කියලා කියන්න පුළුවන් කමක් නැහැ. ඒක මොකද ඒක මං කරන එකක් නෙවෙයි උපන් දවසේ ඉඳලා. ඒක සිද්ධ වෙන දෙයක්. එහෙනම් මේ එකක්වත් මං කරන දේවල් නෙවෙයි මේ ශාරීරික ක්‍රියාකාරීත්වයන්. එහෙනම් මං කොහොමද තව මොහොතක්වත් ඉඳී කියලා කියන්නේ? මට කියන්න පුළුවන් කමක් නැහැ. අන්න එහෙම සිහිය උපදිනවා පිනක්නේ. මේ මෙවැනි ශරීරයක් තියාගෙන ස්ථිර ජීවත් වෙනවා කියලා කියන්න බෑ කියලා. බලන්න ඉතින් දැන් මෙහෙම කිව්වහම මේ අත්තන්ට වෙන ඇත්ත තමයි. තව මොහොතක් ඉඳී දන්නේ නැහැ. එක දවසක් මම වාහන පොලිමක ගමනක් යද්දී එක වාහනයක් හොල්ලන්නේවත් නැහැ. බොහොම තරුණ ටයිපටියක් තලඳ ගත්ත වැඩගත් මහත්තයෙක්. මේ සුක්කානම උඩ හොඳටම නිදි. වාහනේ හොල්ලන්නේ. පස්සේ ඒ පොලිස් නිලධාරීන් ගිහිල්ලා බලනකොට මේ මහත්තයා එතන මියදිලා. තව මොහොතක් හුස්ම ගනීද කියලා කවුද දන්නේ? ඉතින් එවැනි තත්ත්වයක් තියෙන්නේ මොකද මේ ශරීරය අපිට ඇපේට තියාගෙන විශ්වාසයට තියාගෙන කියන්න පුළුවන් කමක් නැහැ. අපි තව මොහොතක්වත් ජීවත් වෙයිද කියලා. ඉතින් ඒ සිහිය කොච්චර අඩුද කියලා බලන්න හිතලා. මම මේ අත්තන්ගෙන් අහනවා. මේක දන්න දෙයක් නෙවෙයි දහම. මේක නොදන්න කෙනෙක් ඉන්නවද? නමුත් මේ තමන් දන්න දේම නිවන් දකින්න අවශ්‍ය කරන කාරණාවක් කියලා අපිට අමතක වෙනවා. අලුතෙන් අලුතෙන් බොහෝ ධර්ම කරුණු හෙවීම අවශ්‍යයි. නමුත් පින්වත්නි අලුතෙන් අලුතෙන් ධර්ම කරුණු සෙවිය යුත්තේ තියෙන ධර්ම කරුණු තමන් දන්න දේ පිළිබඳ සිහිය උපදවා ගනිමින් නිවසකට අවශ්‍ය කරන බඩු බාහිර ආදිය අරගෙන ඇවිල්ලා ගොඩ ගොඩ ගහනවා කවුරු හරි. පිළිවෙලකට තියන්න නැතුව. කරන්න ඕන දේ මොකද්ද? හම්බෙච්ච බඩු ටික පිළිවෙලකට තියලා අලුතෙන් බඩුවක් එකතු කරගන්න එක. ඒ වගේ තමන් දන්න දැනුම පිළිබඳ සිහිය උපදවාගෙනයි තවත් කරුණු හොයන්න පෙළඹෙන්න ඕනේ. ඒකේ තේරුම තවත් කරුණු හොයන්න එපා කියන එක නෙවෙයි. තවත් කරුණු හොයන එක බොහොම හොඳයි. නමුත් ඉස්සෙල්ලාම වටිනා වැඩේ කරොත් තමයි වටින්නේ. වටිනා වැඩේ කියලා කියන්නේ මූලිකව කළ යුතු දේ, පළවෙනියෙන් කළ යුතු දේ. පළවෙනියෙන් කළ යුතු දේ තමයි Taman දැනුම දැනුම සකස් කරගන්න එක. දැන් මේ වෙනකොට මැරෙනවා කියන දැනුම පුංචි කාලේ ඉපදෙනකොට අපිට තිබුණේ නැහැ. මම මැරෙනවා කියලා. අවුරුද්දක් දෙකක් තුනක් හතරක් යනකොට මාව අනිවාර්යෙන් මැරෙනවා කියන දැනුම තිබුණේ නැහැ. ඒ වගේ දැන් මේ මොහොත වෙනකොට තව මොහොතක මේ ශරීරය Tamanට ඇපේට තියාගන්න බෑ එක මොහොතක්වත් කවුද දන්නේ හදවත ඊළඟ මොහොත ගැහෙයිද කියලා. කවුද දන්නේ මේ හුස්ම වැටේද කියලා. ඉතින් ඒක වැටුනොත් මම ජීවත් වෙන්නේ කියලා ඒක නොදන්නව නෙමෙයි ඒක කොහොම හරි දැනීම අපිට මේ වෙනකොට තියෙනවා. වැඩිහිටියන්ගෙන් දැනගෙන පොත්පත්වල ආශ්‍රයෙන් දැනගෙන මොන හරි කරලා ඒ පුංචි දැනීම අපිට තියෙනවා. එතකොට මේ තියෙන පුංචි දැනීම පින්වත්නි ඒ දැනීම පිළිබඳ වූ සිහිය. ඔය තියෙන දැනීමට කියනවා සම්පජානනය කියලා. එතකොට ඒ සම්පජානනය පිළිබඳ ඒ කියන්නේ යමක් දන්න දේ යමක් පිළිබඳ දන්නද? ඒ සම්පජානනය පිළිබඳ තිබිය යුතු සිහියට කියනවා සතිය කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරා සති සම්පජානනයෙන් වාසය කරන්න කියලා. එතකොට අපි අපි ගැන පරීක්ෂා කරලා බලන්න ඕනේ. නිදා ගන්න ඇඳට ගියාම හෙට උදේ තියෙන වැඩ ලයිස්තුව පිළිබඳ මෙනෙහි කිරීමක් කරනවා ගොඩක් කට්ටිය. මම මොනවද හෙට කරන්න ඕනේ? ඒක කරනවාද වෙනවද? ඇත්තටම වෙනවා. එතකොට තමන් ගැන පරීක්ෂා කරන අය කල්පනා කරලා බලනවා හෙට උදේ මං අහවල් තැනට යන්න තියෙනවා අහවල් දේවල් කරන්න තියෙනවා කියලා මෙනෙහි වුණා මිසක්කා ඒ මෙනෙහි වෙනකොට හෙට උදේ නැගිට්ටොත් මම යනවා ඒක මරුන් නැත්තම් හෙට උදේ මරුන් නැත්තම් හෙට උදේ මරුන් නැත්තම් මම මේ දේ කරනවා කියන හැඟීම තමන්ට ආවද කියලා විමසලා බලන්න එහෙම එනවනම් નિરાයාසයෙන්ම වාගේ තමන්ගේ හිතේ නැගෙන තත්ත්වයට හිතපත් වෙනා නම් මරණ සතිය යම් ප්‍රමාණයකට හරි හොඳයි හෙට උදේ වෙනකොට නැගිට ගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ. ඇයි? මට මේ ශරීරය ගැන විශ්වාසයක් තියන්න පුළුවන්කම නැහැ. මට මේ ලැබිලා තියෙන ස්වභාව ධර්මයෙන් ලැබිලා තියෙන ශරීරය එයා මොනවා හරි හේතු සමුදායක් මත යම් කාලයක් මේ ජීවය මේකේ නැවත නැවත සකස් වෙන්න අවශ්‍ය කරන ස්වභාවික ක්‍රියාවලිය එතන සිද්ධ වෙන තාක්කල් මේ ප්‍රාණය එතන රැඳේ. ඒක කොයි වෙලාවෙද කොයි මොහොතද කියලා මට දැනුම් දීමක් දැනුම් දීමක් මොකක්වත් නැහැ. අන්න ඒ සිහිය වර්ධනය කරන්න නම් පින්නත් අපි මොකද කරන්න ඕනේ? මරණ සතිය වඩන්න ඕනේ. ඒ කියන්නේ නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත නැවත මේ දන්න කරුණ අරගෙන මොකද කරන්න ඕනේ? දන්න කරුණ නැවත සිහි කරනවා. දන්න කරුණ නැවත මෙනෙහි කරනවා. දන්න දේ නැවත මෙනෙහි කරනවා. ඒකයි අනුස්සතිය කියලා කිව්වේ. මේක තමයි අපේ බොහෝ දෙනා කරන්නේ නැත්තේ. භාවනාව කියන්නේ එහෙම එකක්. කායානුපස්සනා මේකෙන් වෙන්නේ දන්න දේ නැවත මෙනෙහි කරනකොට අවබෝධයක් ඇතිව දන්න දේ හුඟක් අය මතක් කරනවා දන්න දේ ඉතින් මම දන්න දේ ඔක ඉතින් ආයෙ මෙනෙහි කරන්නේ මොකටද කියලා පින්නත් මේ අපි මාතෘකා කරගත්තේ ගාථා රත්නය මම මතක් කරා කලින් අත්ති කායෝති කියලාම ගමු අපි අත්ති කායෝති වාපනස්ස සති පච්චපට්ඨිතා හෝති මේ සිහිය පවත්වා ගැනීම මෙතන තියෙන කාය පිළිබඳ මේ කය පිළිබඳ වූ සිහිය පවත්වා ගැනීම හේතු වෙනවා යාවදේව ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය. පසුකාලීනව ඇතිවන සිහියකට සහ නුවණකට. ඥානමත්තාය ප්‍රතිසතිමත්තාය. එතකොට පසුකාලීන සිහිය පිහිටවා ගැනීමකට. එතකොට දැන් මේකේ තේරුම අත්ති කායෝතිවා 50 සති පච්චුපට්ඨිතා හෝති. දැන් දැන් අපි මේ අපිට මේ මරණය ගැන තියෙන දැන් දැනුම කියලා ගත්තොත් එහෙම ඒ මරණය පිළිබඳ තියෙන දැනුම ඒ ඒ දැනුම පිළිබඳ වූ සිහිය පවත්වා ගන්න ඕනේ මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා මෙනෙහි කරලා. එතකොට මේ දේ මෙනෙහි කරොත් තමයි පවතින්නේ. බලන්න කෙනෙක් පිළිබඳ තරහින් මෙනෙහි කරොත් වෙනවත් මේ හැම වෙලෙම ඒ තැනතාව මෙනෙහි වෙන්න පටන් ගන්නවා. කෙනෙක් පිළිබඳ ඉතාම ආදරයෙන් මෙනෙහි කරොත් එහෙනම් මොකද වෙන්නේ? මතක් වෙන්නේ නැති වෙලාවක් නැති තරම් කියන ගානට එනකම්ම හිතපත් වෙනවා. උදේ නැගිට්ටත් කතා කර කර හිටියත් කාත් එක්ක හරි මොනවා කරත් අර මතකය අර කතාවත් එක්කම තියෙනවා. එතකොට අපිට ලැබිලා තියෙන වටිනාම දේ තමයි අපිට ලැබිලා තියෙන වටිනාම දේ තමයි මිනිසෙක් විදිහට ලැබිලා තියෙන මේ මානසිකාරය කියන වැඩපිළිවෙල. මේ මානසිකාරය කියන එක ලැබිලා තියෙන මිනිසෙකුට මේ ලැබිලා තියෙන උපකරණය නැත්නම් ඉන්ද්‍රිය ක්‍රමවේදය භාවිතා කරන්න පුළුවන් පින්නත් ඒක තුලින්ම නැවත නැවත නැවත නැවත එකම හැඟීම ඇති වෙන විදිහට සකස් කරන්න පුළුවන් එකක් ඒක. බලන්න තමන් හිතවත් කෙනෙක් තමන්ගේ දරුවෙක් පිළිබඳ හෝ වෙනත් කෙනෙක් පිළිබඳ හෝ ආදරයෙන් ආදරයෙන් නැවත නැවත නැවත නැවත මෙනෙහි කළොත් හැම වෙලෙම මතක් වෙන්න පටන් ගන්නවා. ඒක හිතලා කරන එකක්ද? නෑ ඊට පස්සේ හැම වෙලෙම මතක් වෙනවා කියලා අපි කියනවා. බලන්න එහෙනම් මේ පින්වත් ඇත්ත කල්පනා කරන්න ඕනේ මගේ ළඟ තියෙන මේ උපකරණේ තියෙන වටිනාකම. මේක බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙච්ච කාලෙක බුදුරජාණන් වහන්සේ යම් ක්‍රමවේදයක් දේශනා කරා නම් මේ ඔක්කොම දුක් නැති කරගන්න කියලා. ඒ ක්‍රමවේදයකට ගලපන්න පුළුවන් මනසක් Taman තියෙනවා. තිරසන් සතෙකුට ඒක නෑ. මන්ද බුද්ධ කෙනෙකුට ඒක නෑ. එතකොට අපි හිතමු කවුරු හරි අඳුමක් මහලා දෙනවා අපිට බොහොම වටින අඳුමක්. ගෙදර ඇවිල්ලා අර බලනකොට අඳින්න බෑ. අපි කරන්නේ වෙන සහෝදරයෙකුට දීලා බලනවා. දැන් එයාට ඒක ඇඟට ගැළපෙන විදිහට තියෙනවා. දැන් ඉතින් මොකද කරන්නේ මට තින් කොච්චර වටිනවද මට මේක අඳින්න බෑ. එහෙනම් ඉතින් අනිත් එක්කලා දෙන පුළුවන් කෙනාට ගැළපෙන කෙනාටයි ඇඳුම මහපු ඇඳුම ගැළපෙන කෙනාටයි වටින්නේ. සාරාංශකයේ කල්පලක්ෂයක කාලයක් තිස්සේ ඊටත් වැඩි කාලයක් නියත විවරණ ලබා ගත්තට පස්සේ විතරක් සාරාංශකයේ කල්පලක්ෂයක්. විසි අසංකේ කල්පලක්ෂයක්. ඔය විදිහට ඔය විදිහට මහා කාලයක් තිස්සේ සිතුවිල්ලෙන් සිතුවිල්ල එකතු කරලා ගොතපු ඇඳුම තමයි උතුම් ධර්මය කියලා කියන්නේ. කවුද මහා බෝධිසත්වයන් වහන්සේ? සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා අපිට ලබා දුන්න මේ ඇඳුමට ගැළපෙන ශරීරයක් අපිට තියෙනවා. ඒ කියන්නේ ශරීරය කියන්නේ අපිට ඒ ඒ ධර්මය කියන්නේ ඇඳුම කියලා කිව්වොත් ඒ ඇඳුම ඇඟලා ගන්න අවශ්‍ය කරන උපකරණය කියලා කියන මානසිකාරය කියන වැඩපිළිවෙල මෙතන තියෙනවා පින්නන්නේ. එතකොට මේ මේ උතුම් අවස්ථාව කොයි තරම්නම් වටිනවද කියලා බලන්න Tamanට බුදු කෙනෙක් මේ ලෝකෙට පහළ වෙලා ඊටාම දුර්ලභව දේශනා කරපු ධර්මය ගලප ගන්න පුළුවන් ක්‍රියාත්මක කරවන්න පුළුවන් ඒ ධර්මය කරකවන්න පුළුවන් තමන්ගේ මානසිකාරය තුළ ඒ වගේ උතුම් මනසක් වටිනා උපකරණයක් තමන්ට ලැබිලා තියෙනවා පුදුම කියන්නේ එවැනි දෙයක් ලැබුණේ කොයි කාලෙකද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ ජීවමාන තියෙන කාලෙක මේ දෙක ගලපන එක සංසාරගත ජීවිතයේ ලේසියකට කරන්න පුළුවන් එකක් නෙවෙයි මෙහෙම දේවල් ගැලපෙන්නේ මහා පින්වන්තකමකට විතරයි. එතකොට එවැනි මානසිකාරය කියන වැඩපිළිවෙල Taman ළඟ තියෙනකොට පින්නන්නේ යන්න පුළුවන් සිහියක් ඉපදුනාද? දැන් අපි පොඩි ධර්ම කාරණාවක් කියනකොට මේ අතන්ට මරණය පිළිබඳ පුංචි සිහියක් ඉපදුනා. මම දන්නවා ඒක. මොකද්ද? ඇත්ත තමයි මේ ශරීරය ඇපේට තියාගන්න බෑ මට. මේ ශරීරය ගැන විශ්වාසයක් තියන්න බෑ මට. මේ ශරීරය තව එක සැරයක් හුස්ම ගනී කියලා විශ්වාසයක් තියන්න බෑ. එහෙනම් මේ ප්‍රාණය නිරුද්ධ වෙනවා තව මොහොතකින්. නිරුද්ධ වෙන්න තියෙන ඉඩ කඩ තියෙනවා. ඒක සිහියක්. ඒකට කියනවා සිහියක් කියලා. ඒක නැවත නැවත නැවත නැවත නැවත නැවත මෙනෙහි කරපුවාම මොකද වෙන්නේ? ඒ සිහිය Tamanට මතක් වෙන, Tamanගේ තුලින් නැగిලා එන වාර ගන්න ටික ටික ටික ටික වැඩි වෙන්නේ Tamanගේ පිනට පහළ වෙච්ච මානසිකාරයේ තියෙන වැඩ පිළිවෙල උතන ක්‍රියාත්මක හින්දා. එහෙම එකක් නැත්තම් පින්නන්නේ ඒක කරන්න බෑ. අන්න බලන්න ඔන්න ඔය සිහිය හැම වෙලේම නැගෙන ගානට පත් කරගන්න වාරයක් වාරයක් ගානේ මම මේ අත්තන්ගෙන් අහනවා තමන්ගේ ලෝභ දේශ මොහ අඩු වෙනවද වැඩි වෙනවද ලෝභ දේශ මොහ අඩු වෙනවා පින්නන්නේ මරණය මතක් වෙන හැම වාරයක කාට හරි බයින්ද තියෙන වාර ගාන අඩුයි පරස වචන කියන්න තියෙන වාර ගාන අඩුයි ඒ වගේම වැරදි කරන්න තියෙන වාර ගාන අඩුයි රණ්ඩු වෙන්න තියෙන වාර ගාන අඩුයි මරණය මතක් වෙනවනම් බොහොම සාන්ත වෙනවා හිත එතකොට අන්න තමන් තුළින්ම දැනගන්න පුළුවන් දැන් දැන් මේ කියපු දේ මම කිව්වා කලින්ම පිළිගන්න එපා කියලා. නොපිළිගන්නත් එපා කියලා. දැන් තේරෙනවා මේ අත්තන්ට කරන්නත් කලින්ම. ඇත්ත. මරණය කියන හැඟීම මේක තුලින් හැම වෙලෙම ඇදිලා එනවනම්, නැగిලා එනවනම් මගේ හිතේ තුල ලෝභ දේශ මොහ අඩු වෙනවා. එහෙනම් ඒක කුසලයක්. ඉමේ ධම්මා කුසලා, ඉමේ ධම්මා සාවජ්ජා, ඉමේ ධම්මා විඤ්ඤෝ විඤ්ඤුපසත්තා ආදි වශයෙන් දේශනා කරන බුදුරජාණන් වහන්සේ මේක මේක කුසලයක්ද කියලා බලා ගන්න. එහෙනම් සමත්තා සමාධින්නා මේක සමාදන් වෙලා වාසය කරන්න. එහෙනම් ඇයි එහෙම දේශනා කරේ? සමාදන් වෙන්න කිව්වේ කිව්වේ උතනක් කිව්වේ උන්නේ සතිය පිළිටව ගන්න කියලා. එතකොට යම්කිසි කෙනෙකුට පින්වත්නි ඒ විදිහට එක එක ප්‍රාථමික වශයෙන් හෝ යම් සතියක් එයා පිළිටවා ගත්තොත් අර ගාථා ධර්මයට අනුව සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙලා තියෙන ගාථා ධර්මයට අනුව එක සත් එක ඒ මරණය පිළිබඳව අපි දැන් මේ මතක් කරපු ඉපදිච්ච සිහිය එයා නැවත නැවත මෙහෙණේ කරලා පිහිටවා ගත්තොත් ඒක හේතු වෙනවා යාව දේව ඥානමත්තාය ප්‍රතිසති මත්තාය ඊට වැඩියෙන් තියෙන නුවණ පහළ වෙන්න. ඇයි ඇයි ඒ නුවණ පහළ වෙන්නේ? ඇයි අපිට මේ ලෝකේ ඇත්ත පේන්නේ දැනෙන්නේ නැත්තේ? ලෝභ දේශ මොහ කියන ආවරණේ වැහිලා තියෙන හින්දා. ලෝභ දේශ මොහ ඇත්තව හර දානවා. තමන්ගේ දරුවෙක්ව තමන්ට පිළිකුල් නැහැ. ඇයි ඒ දරුවට තියෙන ලෝභයෙන් හින්දා. ඒ කියන්නේ පිළිකුලෙන් අරමුණු වෙන්නේ නැහැ. ලෝභයෙන් බැඳිච්ච දේ පිළිකුල පිළිකුල කියන්නේ ඇත්තයි. නමුත් ඒ පිළිකුල හිතට අරමුණු වෙන්නේ නැහැ. හිත වහනවා ඒකෙන්. රාගය කියන්නේ තේම එකක්. ඒ වැහෙන්නේ ඇයි? ඒක තමයි ලෝභයේ තියෙන අකුසලයේ තියෙන ස්වභාවය. ඒතර මේ වැහිලා තියෙන දේ සිහිය පිහිටුවාගෙන වාසය කරනකොට අර මරණය ගැන දැන් අපි කතා කරා වගේ ලෝභ දේශ මොහ අඩු වෙන හින්දා තවත් කොටසක් ඉස්මතු වෙනවා යාට. තවත් නුවණ පහළ වෙනවා. එතකොට එයා මොකද කරන්නේ? ඒ පහළ වෙච්ච නුවණ පිළිබඳ සිහියෙන් දැන් වාසය කරන. ඒක පිටව ගන්නවා ඊට පස්සේ. එතකොට ඒ සිහියෙන් සහ නුවණින් වාසය කිරීම, ඒක පිටවගෙන වාසය කිරීම අනිවාර්යෙන් අරිට වැඩි ලෝභ දේශ මොහ අඩු වෙන්න හේතු වෙනවද නැද්ද? හේතු වෙනවා. එතකොට ඒක පිටවාගෙන වාසය කිරීම ඊළඟ සිහියට නුවණට හේතු වෙනවා. මේ පියවරෙන් පියවර පියවරෙන් පියවර නැවත නැවත එක ටිකක් ප්‍රත්‍යවේවි ප්‍රත්‍යවේවි ගිහිලා එහෙනම් අන්තිමටම මහා සිහියක් පහළ වෙන්න ඕන. මොකද්ද මේ මහා සිහිය? අංග 8කින් සමන්නාගත වෙච්ච මාර්ග හිත. ඉතින් එතෙන්ට යන්න ඔය දන්න පොඩි මරණයෙන් පටන්ගෙන යන්න පුළුවන්. එතකොට අනිත් එහෙම යන්න උත්සාහ කරන කෙනාට පින්වත්නි සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි ආදී කියන කියනා වූ සියලුම අංග ටික වැඩෙනවා. මොකද ඒක ඒ අංග ටික වර්ධනය කරගන්නේ නැතුව ඒ අංග වලට අවශ්‍ය කරන පූර්ව ප්‍රතිපදාව තමන් තුළ සකස් කරගන්නේ නැතුව මේ මාර්ගසිත කියන එක පහළ වෙන්නේ ওই මාර්ගංගයි ඔය කිව්වේ. මාර්ගසිත පහළ වෙනකොට තියෙන අංග. ඊට මෙහා තියෙන පුණ්‍යභාගීය වූ අනාර්ය වූ මාර්ගාංග උනේ නැති සම්මාදිට්ඨි සම්මා සංකප්ප ආදී වශයෙන් තියෙන බව මහාචාර්යසගාදී සූත්‍ර ධර්මවල සඳහන් වෙනවා. ඒතර තමන් ඒවා වර්ධනය කරගෙන ගියාම මාර්ගාංග වූ අවස්ථාවට එන්නේ. එනවා කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි. අර පවත්වාගත්ත සීයෙන්ද ඊළඟ සීය උපදිනවා. ඊළඟ සීය උපදිනවා. එතකොට ඒ ඒ උපදින සීයේ ප්‍රමාණයට ඒ තැනත්තා අනිශ්චිතවතු විහෙර තියෙන චකින්චි ලෝකේ උපාදීයති කියලා සඳහන් කර තිනවා. ඒ කියන්නේ අනිශ්චිත තණ්හාවෙන්, දෘෂ්ටියෙන්, මාන්නෙන් අනිශ්චිතව වාසය කරන්නේ හිත. ඇයි? මේ දැන් මේ අතෝ කිව්වා. මරණයේ මතකයේ තියෙනවා නම් තණ්හා දෘෂ්ටි මාන්න අඩු වෙනවා. එතකොට ඒ වගේම තමයි ලෝකයේ හිතෙන ඇලීම් ටික ටික අඩු වෙනවා. අයියෝ මම මේවා අලෝගෙන මොකටද? මෙච්චර දේවල් ගොඩ ගහගෙන මොකටද? මෙච්චර පමණට ආදරයක් එකතු කරගෙන මොකටද? මෙච්චර ප්‍රමාණයට වෛරයක් එකතු කරගෙන මොකටද? මරණයත් එක්ක ඔක්කොම හිස්සලා යනවා. ඔක්කොම නැතිලා යනවා. විනාශ වෙලා යනවා කියන සිහිය තියෙනවා නම් පින්වත් මේ බලන්න. අද අපි ධර්මදේශනාවෙන් මෙච්චරම මේ කියන්න උත්සාහ කරේ වටිනාම ධර්මතාවයක් පින්වත් මේ අමුතුවෙන් ධර්ම කරුණු හොයන්න එපා කියන නෙවෙයි. ගැඹුරු ධර්ම කරුණු හොයන්න එපා කියන නෙවෙයි. ඊට පෙර ආතෝ කරන්න වැඩක් තියෙනවා කියලා මේ මතක් කරේ. මොකක්ද? දන්න ටික පිළිබඳ දන්න එක පිළිබඳ ඉස්සෙල්ලා සිහිය උපදවා ගන්න. දන්න දේ පිළිබඳ සිහිය ඉපදලා නැත්නම් Tamanට තමන් තව බොහෝ කරුණු පොත්පත් වලින් හෙව්වා කියලා ඇති ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. ඒකින්ද බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ආකාරයට අපි කටයුතු කළ යුතු වෙනවා. තමන් අප්‍රමාදී නැහැ. දාන්න කර්ම ගොඩාක් ත්‍යාගයෙන් ජීවත් වුණා කියලා මරණයත් එක්ක ඔක්කොම නැති වෙලා යනවා. මේ ජීවිතයේදී උපාධියක් ලබා ගත්තත් වෙනත් මේ මරණයත් එක්ක ඊළඟ ජීවිතයක උපතිය ලබනකොට මිනිස්සෙක් වුණොත් මෙයාගේ පරණ උපාධිය එහෙම තියෙනවද? නැහැ. නමුත් තමන් එකතු කරගත්ත කුසලයක් තියෙනවා නම් ඒ කුසලයට අනුව උත්පත්ති ස්ථානය සකස් වෙනවා. එහෙනම් වැඩියෙන් වටින්නේ සංඥා ගොඩක් ගහගන්න එකතු කරගන්න එකද ගොඩ ගහගන්න එකද තමන්ගේ කුසල හැඟීම වර්ධනය කරගන්න එකද. සතිය කියන්නේ හැඟීමක්. එහෙනම් මුළු සංසාර ජීවිතේම සූපත් වෙන කාරණාවක් තමයි බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කරලා තියෙන්නේ. ඒකින්ද බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ මේ මරණය දක්වා සැපෙන් ජීවත් වෙන්න විතරක් නෙවෙයි දේශනා කරේ. මුළු සංසාර ජීවිතේම සූපත් වෙන කාරණා. ඉතින් ඒකින්ද මුළු සංසාරික ජීවිතයේ තියෙන හරියට මහ මුහුදේ එක රැල්ලක් ඇවිල්ලා අනිත් රැල්ල එනවා වගේ මේ ජීවිතේ. ඒ තරම් කෙටි. ඒකට ඒ තරම් කෙටිව තියෙන මේ ජීවිතය කාලය තුල සාර්ථකත්වය ඇති කර ගැනීම විතරක් ලෞකික සාර්ථකත්වය විතරක් යහපත් වෙන්නේ නැහැ. සංසාරික අභිවෘද්ධිය ඇති කර ගැනීමට මේ හැමදෙනාම ඉතාම දැඩි අධිෂ්ඨානයක් ඇති කරගන්න ඕනේ. මට ලැබිලා තියෙන මේ අවස්ථාවේ මම උත්තරීමක් වශයෙන් ප්‍රයෝජන ගන්නවා. මට ලැබිලා තියෙන මේ මානසිකාර්යය පාවිච්චි කරලා භාවිතා කරලා බුදුරජාන් වහන්සේගේ ධර්මය අනුව කටයුතු කරලා මේ ජීවිතය සාර්ථක කරගන්නවා සංසාරික ජීවිතය සුවපත් කරගන්නවා මමත් මේ ගෞතම බුදු සාසනයෙම නිවන් දකින්න කෙනෙක් බවට පත් වෙනවා කියන අදිෂ්ඨානය ප්‍රාර්ථනාව ඇති කරලා ආකාසට්ටා චුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු මං පරන්ති Thank you. පළවෙනි ධර්මානුශාසනාව පැවතු දේශකයන් වහන්සේ මහර කෝණව ගල්ලෑවේ පුරාණ ආරණ්‍ය සේනාසනේ සහ ඈතව එරියාව දිඹුල්ගිරි ආරණ්‍ය සේනාසනේ යන උභය ආරණ්‍ය සේනාසනාව ප්‍රති විනයාචාර්ය පූජපාද කුරුදුම්බර කාශ්‍යප ස්වාමීන් වහන්සේ අපේ දේශකයන් වහන්සේට චිරජීවනයේ ප්‍රාර්ථනා කරමු But in